අනුකුම්බං පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකං පභාසේති අබ්බාමුත්තෝව චන්දිමාති තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති භාවනා සම්බන්ධ උපදේශාත්මක ගාථාවක් ආනාපාන සති යස්ස පරිපුන්නා ස්වභාවිතා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී යම් යෝගාවචරේකු විසින් ආනාපාන සතිය පරිපූර්ණව ස්වභාවිත කරන ලද්දේ නම් අනුකුබ්බම් ಪರಿචිතා අනුපිළිවෙලින් ප්‍රගුණ කරන ගන්නා ලද්දේ නම් සෝ ඉමං ලෝ යථා බුද්ධේන දේශිතා සරුවක්ඥන් වහන්සේ දෙසූ ආකාරයෙන් ප්‍රගුණ කරගන්නා ලද නම් සෝ ඉමං ලෝකං ප්‍රභාසේති අබ්බාමුත්තෝව චන්දිමා යෝගාවචරය පසලොස්වක් බොහෝ දවසක අහස් ගගනතලයෙහි වලා ගැබින්මුත් අහසෙහි බැබලෙන සඳමණලක් වාගේ තමන්ගේ ආත්ම භාව සංඛාත ලෝකය බබළුණා කියන එක ගාථා විදිහට තේරෙනවා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදී පස් මාසයේදී වප්පුර පසළොස්වක් බොහෝ දවස වක්මංගුල් උලලේදී දාම්ගස්සෙවෙනෙහි ස්වල්ප විවේකයක් ලැබුණු විට ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ධානීප දෙවුවා. ඒ වෙලාවේ ප්‍රාතිහාරය සිද්ධ වුණා. ඒ අවස්ථාව සුද්ධෝදන රජතුමා දැක තමන්ගේ උතුම් පුත්‍රවරට වන්දනා කළා. ඒ ආනාපාන සතිය එසේ කුඩා අවදීදී පවා බෝසතුන් වහන්සේට ප්‍රගුණ වුණේ ඈත අතීතයේදී අනන්ත ಜಾති සතසහස්‍රයන්ෙහිදී මැනවින් ප්‍රගුණ කරගෙන සිටි නිසායි. 5 ලක්ෂ 12028 නම බුදු සසුන්ෙහිදීද අබුද්ධෝත්පාද කාලයන්ෙහිදීද මහා බෝධිසත්වයන් වහන්සේ මේ ආනාපාන සතිය අතිශයින්ම ප්‍රගුණ කරගෙන තිබුණා. ඒ කාලයේදී ආනාපාන සතිය විදර්ශනාවට හැරෙන්නේ නැතුව වෙන්න ඇති සමත භාවනා වශයෙන් අංග සම්පූර්ණ වෙයි. හැබැයි බුද්ධෝත්පාද කාලවලදී නම් ආනාපාන සතියෙන් වන තුල විදර්ශනාවට හැරිලා තියෙනවා. සංඛාරුපේක්ඛා ඥානීය දක්වා විදර්ශනාවටලා තියෙනවා ඒ බුද්ධෝත්පාද කාලයන්. ලෝතුරා බුදු වීම සඳහා බොමුලාරා වැඩ ඉඳගෙන පළමුවෙන්ම ආරම්භ කළේ ආනාපාන සති කර්මස්ථානය. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර චතුර්ථ ධානයේ දක්වාම සමාපatti උපදවා ඉන් අනතුරුව සියලුම අර්පණා සමාපatti අර්පණා ධ්‍යාන අර්පණා කර්මස්ථාන වැඩි. එසේ වැඩිම නිසා යුන්වහන්සේට ඒ රාත්‍රියේ ප්‍රථම යාමයේ මධ්‍යම යාමයේ අභිඥා උපදවා ගන්න පුළුවන් වුණේ. ආනාපාන සතියෙන් පමණක් අභිඥා පහළවන සිතක් නැහැ. ඒ සඳහා දස කසින වැඩි යතුම වෙනවා. ඒ ආනාපාන සති කමඨහණින් ධ්‍යාන උපදවාගෙන දස කසින සමාපatti උපදවාගත් බැවිනුයි పూర్වේ නිවාස ඥානෙ සහ දිව්‍යං චක්ෂුරු විඥානෙ උපදවන්න පුළුවන් උනේ. එයින් පැහැදිලි වෙනවා මේ ආනාපාන සති කර්මස්ථානය සෑම කර්මස්ථාන භාවනාවකටම පුරෝගාමී වූ පුරේචාරී වූ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ උත්තම වූ භාවනා කර්මස්ථානයක් බව. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ තියෙනවා භාවනා කර්මස්ථාන 21ක්. එයින් දෙකක් පමණක් සමත ඌර්වාංගම භාවන. අනිත් සියල්ලම කෙලින්ම ඉරිජුවම විදර්ශනා භාවන. ඒ සියලුම කර්මස්ථානයන්ට පළමුවෙන් ප්‍රකාශ කොට වදාළේ ආනාපාන සතියයි. එනිසා මෙය මහා පුරුෂ භාවනාවක් හැටියට හැඳින්වෙනවා. ලෝතර බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේලා බුදු වීම සඳහා පාදක කරගනු ලැබෙන්නේ ආනාපාන සති කර්මස්ථාන. මේ මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති කර්මස්ථානය යතා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන්ම යම් කෙනෙකුට අනුපිළිවෙලින් ප්‍රගුණ කර ගන්නා ලදනම් භාවිතා බහුලීකృత කරගන්නා ලදනම් ඒ යෝගාවචරයාට පුළුවනි තමන්ගේ ජීවිතේ බබළුවා ගන්නට. ඒ කියන්නේ සීලොම ධ්‍යාන සමාධි සමාපatti අභිඥාවල විපස්සනා මාර්ගඵල උත්තරේ මනුෂ්‍ය ධර්මයන්ගෙන් බබළුවා ගන්න පුළුවන්. එනිසා ආනාපාන සති කර්මස්ථාන භාවනා ගැන අපි වඩ වඩාත් කරුණ වටහාගෙන තිබීම වටිනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සතිපට්ඨාන සංයුක්තයේ පටිසම්භදා මග්ගපාළී සතිපට්ඨාන කතාවෙහි විභංග ප්‍රකරණයේ සතිපට්ඨාන විභංගයේ විනය පිටකයේ පරාජික පාළියේ තවත් බොහෝ තැන්වල මේ ආනාපාන සති කර්මස්ථානයේ සවිස්තරව දැක්වෙනවා. ත්‍රිපිටක ධර්මයේම මේ සඳහන්ව තියෙන ආනාපාන සති කර්මස්ථාන. එනිසා මේ ආනාපාන සති කර්මස්ථානයේ මූල කර්මස්ථානයක් හැටියට ගන්න පුළුවන්. චරිතාපදාන වශයෙන් කර්මස්ථාන බෙදා දක්වන විසුද්ධි මාර්ගයේ ආනාපාන සතියේ දක්වා ඇත්තේ චරිත වශයෙන් මෝහ චරිතයට සහ විතරක චරිතයටයි. නමුත් ලෝතුරා බුදු වෙන ප්‍රඥාවෙන් අගතන්පත් මහා බෝසතාණන් වහන්සේ පවා මෙය මූල කර්මස්ථාන කරගත් බැවින් සෑම චරිතයක් ඇත්තකොටම සුදුසුයි කියන එක පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාව භාවනා අතුරෙන් සාන්ත වූ ප්‍රණීත වූ භාවනාවක්. එනිසා ආනාපානසති සූත්‍රයේ දැක්වෙන්නේ අයංචකෝ භික්කවේ ආනාපානසති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝ චාසේචනකෝ ච සුඛෝ ච විහාරෝ උප්පන්නුප්පන්නේ ච පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරධාපේ ච වූපසමේති කිය. මේ ආනාපාන සති සමාධිය භාවිත බහුලීකృత කරගන්නා ලදනම් සාන්තද වෙනවා ප්‍රණීතද උතුම්ද වෙනවා මధుරද වෙනවා සැප විහරණයක්ද වෙනවා උපනුපං අකුසල සිටිවිලි ඒ ඒ සෙනෙහි ප්‍රහාණය කරනෝද වෙනවා එනිසානාපාන සති කර්මස්ථානය මුල් තැනට ගන්න භාවනාව මෙය වැඩිම සඳහා කැමැති යෝගාවචරයෙකු විසින් දස පරිබෝධයන්ගෙන් වැළකීම අත්‍යවශ්‍යයි දසපලිබෝධ කවුරුත් අහලා තියෙනවා. ඒ වායින් වැළකී භාවනා පටන් ගැනීම අවශ්‍යයි. ආවාචෝ ආවාසෝ ච කුලං ලාභෝ ගනෝ කම්මං ච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති තේ දස මේ දස පරිබෝධයන් අපි වෙන් කරගන්නට ඕනේ එයින් වෙන් වෙන්නට ඕනේ එයින් නිදහස් වෙන්නට ඕනේ ආනාපාන සතියේ පමණක් නොව කවර හෝ මූල කර්මස්ථානයක් වටනු කැමති යෝගාවචරයෙකු විසින් මේ දස පරිපෝදයන්ගෙන් තොරව පටන් ගන්නට ඕන. ඊළඟට ආරණ්‍යක රුක්ක මූලයක ශූන්‍යාගාරයක විවේකස්ථානයකට වී උඩුකය කෙලින් තබාගෙනම වාඩි වීම අවශ්‍යයි මුල් අවස්ථාවේදී. ආනාපානසති කර්මස්ථානයේ ප්‍රගුණ කරගනු පිණිස පළමුවර උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි. එනිසායි පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නිසීදති කිවි. වාඩි වෙනවා උඩුකය කෙලින් තබාගෙන. නාසිකා අග සිහිය පිහිටුවාගෙන. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිවි ආශ්වාස ප්‍රශ්වාස දෙකට අභිමුඛව සිහිය පිහිටුවා ගන්න. එතකොට මෙහිදී යථා බුද්ධේන දේශිතා කියා වදාළ උපදේශයට අනුවම කළ යුතු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ශාස්ත්‍රවරු වෙනත් යෝගීවරු මේක නන් ආකාරයෙන් වඩන ශ්‍රිතක් තියෙනවා. හට යෝගීන්ගේ ප්‍රාණායාම කියන ක්‍රමයට අනුව මේත හාත්පසින් වෙනස් වූ ආනාපාන සතියක් තියෙනවා. ආශ්වාසය ආරම්භයේදී නාසිකාව මැදදී හෘදය අගදී නාභිය ප්‍රශ්වාසයේ මුල නාභිය මැද හෘදය අග නාසිකාව කියලා ස්ථාන තුන බල බලා ඒ අය වඩ. එපමණක් නෙමෙයි ආශ්වාස ප්‍රශ්වාස පාලනය කරන. ඒ කියන්නේ එකේ සිටන් පහ දක්වා ගණන් කරන තුරු එක නාස්සිදුරකින් හුස්ම ගන්නවා. එකේ සිටන් 10 දක්වා ගණන් කරන තුරු හුස්ම රඳවා ගන්නවා. එකේ සිටන් පහ දක්වා හුස්ම අනිත් නාස්පුඩියෙන් පිට කරමු. මේ විදිහට අනුපිළිවෙලින් එකේ සිට 100 දක්වා හුස්ම නවත්වා ගන්න හැටියට ඒගොල්ලෝ පුරුදු පුරුදු ඒවාට කියනවා ප්‍රාණායාම. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දිගු කලක් පැවැත්වීම. ඒක එක්තරා හට යෝගීන්ගේ භාවනා මාර්ගය. නමුත් ඒකෙන් කිසිම ධානයක් ලැබෙන්නේ නැහැ. එය යෝග ව්‍යායාමයක් පමණයි. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සතිය අනුපිළිවෙලින් වැඩිවීමෙන් ධ්‍යාන සියල්ල යන රූපාතර ධ්‍යාන සියල්ල උපදවන්න පුළුවන්. සෝ සතෝව අස්සසති සතෝ පස්සසති කියා වදාළ උපදේශය. සිහියෙන්ම ආස්වාස කරයි. සිහියෙන්ම ප්‍රස්වාස කරයි. ඒ මුළු කර්මස්ථානීය වචන දෙකකින් පහදා දුන්නේ හැටි. ආශ්වාස ප්‍රශ්වාසයේ වඩන්ට සතිය අත්‍යවශ්‍යයි. උපට්ඨිත සතිසාහම් භික්කවේ ආනාපාන සති සමාධින් වදාමි නෝ මුට්ඨ සත්‍යස්ස. මෙහෙම දේශනාවක් තියෙනවා. එළම සිටි සිහියත්තාටම ආනාපාන සතිය වැඩෙන්නේ යයි දේශනා කරමි. සිහි මුලා වූහුට ආනාපාන සතිය නොවැඩේ. ඒක 100ට 100ක් සත්‍යයි. ඒ කියන්නේ සතිය ඇතොත් පමණයි ආනාපාන සතියෙන් සමාධි වැඩෙන්නේ. විශේෂයෙන්ම අපේ චිත්තසංතානයෙහි මේ සමාධි පාක්ෂික ධර්මයන් අතුරින් සතිය මුල් තැන ගන්න. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සමාධි පාක්ෂික ධර්ම දෙකක් සම්මා වායාම සම්මා සති කියලා. ඒක සම්මා සමාධියට අත්‍යවශ්‍යයි. සම්මා වායාම සම්මා සති වායාම කියන්නේ වීරිය, සති කියන්නේ ස්මෘතිය. එයින් මේ සතිය කියන එක අත්‍යවශ්‍යයි සමාධි වඩන්න. සතින්ච ක්වාහම් භික්ඛවේ සම්බත්තිකං වදාමි. නවිනා සතියා චිත්තස්ස පග්ඝා නිග්ගහෝ හෝති කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ සතිය හැමතැනම අවශ්‍යයි, හැම විටම අවශ්‍යයි, හැම ෂණයකදීම අවශ්‍යයි. ඒ මක් නිසාද සතියේ නැත්නම් සිතේ වැඩිම කියන්නේ වීරිය වැඩි දියුණු වීම හෝ අඩු වීම හෝ තේරුම් ගන්න බෑ. මේ සතිය ඇතොත් පමණයි වීරිය අඩු වැඩි කරන්න පුළුවන්. ලෝණ දුහපනම් විය සබ්බ සූප ව්‍යංජනයේසු කියලා තියෙනවා. අට කතා. ඒ කියන්නේ සෑම සූපම් ව්‍යංජනයකට ලුණු දමන්න වාගේ සෑම කටයුත්තකදීම සෑම ඉරියව්වකදීම සෑම චිත්තක්ෂණයකදීම ඒ සතිය අත්‍යවශ්‍යයි. ඒ සතිය ඇතොත් පමණයි ආනාපාන සමාධි වැඩෙන්නේ. ඒක නිසා සෝ සතෝව අසසති සතෝ පසසති. සිහියෙන්ම ආස්වාස කරයි සිහියෙන්ම ප්‍රස්වාස කරයි. මෙතන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කිරීමේදී යෝගාවචරය ප්‍රවේශම් යේතු කරුණු කීපයක් තියෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස වඩාත් ප්‍රකට වීම සඳහා සමහර විට සිය කැමැත්තෙන් උත්සාහයෙන් ආස්වාස ප්‍රස්වාස කරන්න හිතෙනවා. එසේ නොකළ යුතුයි. සිය කැමැත්තෙන් උත්සාහයෙන් ආස්වාස ප්‍රස්වාස කරන්න ගියොත් ටික වේලාවකින් වෙහසක් විඩාවක් ඇති වෙනවා. ඒ සමාධියට බාධාවක්. මෙතන තියෙන්නේ ස්වභාවිකම හුස්ම ආස්වාස ප්‍රස්වාස කෙරෙන ආකාරය බලා ගැනීම පමණයි. ඒ බලා ගැනීමේ ක්‍රම ඉදිරියට පහදා දීලා තියෙනවා. දීඝං වාසසන්තෝ දීඝං අසසාමීති පජානාති දීඝං වාපස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති කියන දෙපදේනොත් රසං වාසසන්තෝ රසං අසසාමීති පජානාති රසං වාපස්සසන්තෝ රසං පස්සසාමීති පජානාති කියන දෙපදේනොත් මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ පැවැත්ම තේරුම් ගැනීමට උපදෙස් දුන්නා ආස්වාස ප්‍රස්වාස දෙකේදී නාසිකා අග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ අග ස්පර්ශ වෙන තැනක් තියෙනවා. ස්පර්ශ වෙන තැන වැඩි වේලාවක් ආස්වාස වෙමින් වැඩි වේලාවක් ප්‍රස්වාස වෙමින් පවතිනවා නම් ඒක තමයි දීර්ඝ ආස්වාස ප්‍රස්වාස. ඒ සඳහා 아무තු වචන සිහි කරන්නේ නැහැ. මේ දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියලා හිතන්නේ නැහැ. තියෙන්නේ ඒ බව තේරුම් ගැනීම නුවණින් දැන ගැනීම පමණයි. ආශ්වාස ගන්නකොට හුස්ම ගැනීමේදී ආශ්වාස ආශ්වාස ආශ්වාස වැඩි වේලාවක් සිහි කරන්න හැකිනම් ඒ තමයි දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස. කෙටි කෙටි ආශ්වාස ප්‍රශ්වාස වටන අවස්ථාවල කෙටියෙන් කෙටි වේලාවකින් සිහි කළ යුතු වෙනවා. නිසා කාලයේ අනුයි දීර්ඝ බව කෙටි බව තේරුම් ගන්න. යෝගාවචරයා විසින් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීමේදී සිහි කිරීමේදී නාසිකා දොරටුවේ හැපෙන තැන ලකුණක් වශයෙන් තබාගෙන ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම රැල්ල පමණක් බැලිය යුතුයි. ඒ හැපීම අනුව ස්පර්ශය මෙනෙහි නොකළ යුතුයි. දැනීම මෙනෙහි නොකළ යුතුයි. වේදනාවක් මෙනෙහි නොකළ යුතුයි. සීතල කුණුසුමක් ඒ හුස්ම රැල්ල සීතල උණුසුම මෙනෙහි නොකළ යුතුයි. වායෝ ධාතුවක් කියා මෙනෙහි නොකළ යුතුයි. ඒ වගේම රූප කලාපයක් කියලා මෙනෙහි නොකළ යුතුයි. මේ විදිහට මෙනෙහි කරන්න ගියොත් එහෙම ඒක ආනාපාන සතිය නොවේ විදර්ශනාරමුණක් වෙනවා. ආනාපාන සතිය සම්මුතියක්. ආනාපාන කියන්නේ සම්මුතියක්, ප්‍රඥප්තියක්. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම රැල්ල. හුස්ම රැල්ලම මෙතන අරමුණු කළ යුතු වෙනවා. සේ හුස්ම රැල්ල අතරක් නෑර මනා සිහියෙන් මනා නුවණින් මේ දීර්ඝ ආස්වාසයයි මේ දීර්ඝ ප්‍රස්වාසයයි මේ කෙටි ආස්වාසයයි මේ කෙටි ප්‍රස්වාසයයි කියලා නුවණින් දැන දැන ආස්වාස ප්‍රස්වාස දෙක වෙනී කරගෙන යාමේදී සම්බකාය පටි සංවේදී අසසිස්සාමීති සික්ඛතේ සම්බකාය පටි සංවේදී පසසිස්සාමීති සික්ඛති කියන අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. දීර්ඝ ඌද කෙටි ඌද ආශ්වාස ප්‍රශ්වාස දෙක නාසිකා අග ආරම්භයක් පැවැත්මක් අවසානයක් දකින්න පුළුවන් ආශ්වාසයේ ආරම්භය ආශ්වාස වෙමින් පැවැත්ම ආශ්වාසයේ අවසානය ඒ වගේම ප්‍රශ්වාස වීමේ ආරම්භය ප්‍රශ්වාස වෙමින් පැවැත්ම ප්‍රශ්වාස වී අවසානය මේ කියන අවස්ථා තුනම නාසිකා දොරටුවේ දන දන මෙනෙහි කරන්න පුළුවන් ඒකයි සබ්බ කාය පටිසංවේදී කිව්වේ. මුළු සකල ශරීරයේ නෙමෙයි ආස්වාස සමූහය ප්‍රස්වාස සමූහය කියන එකයි සබ්බ කාය කිව්වේ. එතකොට මේ සබ්බ කාය පටිසංවේදී කියන අවස්ථාව දුගාවචරයට මුණ ගැහෙන වෙලාවේදී හිත විසිරී යන්නේ නැහැ. හිත විසිරී යනවා නම් ස්ථාන තුනේ පේන්නේ නැහැ. පටන් ගැනීම පැවැත්ම අවසාන කියන එක එක හුස්ම රැල්ලක් ගානේ තුන් අවස්ථාව දකිනකොට හිත විසිරී යන්නේ නැහැ. හිත විසිරී යනවා නම් තුන් අවස්ථා පේන්නේ නැතු වෙනවා. හිත විසිරී යන්නේ නැත්නම් ඒ අවස්ථාව ඊටාම වැදගත්. එතකොට මේ හිත විසිරී නොයන තත්ත්වයට මුලැමැදාග පේන හැටියට සිහිය පවත්වාගෙන යාමේදී යෝගාවචරයාට දැනෙන්න පටන් ගන්නවා සමාධි නිමිති. ආනාපාන සති සමාධි නිමිති තේරෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාව බොහොම වැදගත්. යෝගාවචරයාගේ ඉතා හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ තමාගේ හිතේ පවත්නේ ආස්වාස ප්‍රස්වාස කියන සංඥාවනේ. ඒ ආස්වාස ප්‍රස්වාස දෙකේ යම්කිසි වර්ණයක් තියෙනවා. දැන් අපි නිදසුණක් ගන්නවා නම් වායෝ කසන වැඩිීමේදී ඒ සුළඟ ඇහැට පේන්නේ නමුත් ඒ සුළඟ අරමුණු කරගෙන වායෝ කසිනේ වඩනකොට ඒකේ වර්ණයක් පේන්න පටන් ගන්නවා. පළමුවෙන් අලු පාට, ලා සුදු පාට වර්ණයක් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රතිභාග නිමිති වෙනකොට බොහෝම පැහැදිලි කැඩපතක් වාගේ පැහැදිලි වර්ණයක් පේනවා. ඒ වගේම අස්වාස ප්‍රස්වාස අරමුණෙත් ඇහැට පේන්නේ නැතු උනාට හිතට අරමුණක් වශයෙන් වර්ණයක් පේනවා. ඒ බොහෝසෙන් ලා සුදු පාට අලු පාටක් වාගේ වර්ණයක් මුලින් පෙනේවි. ඒ තමයි උද්ඝහ නිමිත්ත කියන නිමිත්ත. ඒ වෙනකොට හිත පරිකර්ම සමාධියෙන් සමාහිතයි. තමාගේ ශරීරයේ බොහෝම සැහැල්ලු වෙලා දැනේ. ශරීරයේ සමාධි වෙලා. ඇඟිල්ලක්වත් හෙලෙන්නේ නැහැ. ඇසිපියවත් හෙලෙන්නේ නැහැ. ඒ වෙලාවට පරිකර්ම සමාධියෙන් අර උද්ඝහ නිමිත්ත දකිනවා. හැබැයි මේ දැක්ක දේ ගැන හිත විහිදී ගියොත් වහා මේක නැති වෙනවා. ඒක නිසා ඒක නැති වෙන්නේ නැති වෙන්නේ ඒක පිහිටන්නට නම් ඒ ගැන කිසියම් හැඟීමක් හිතන්නේ නැතුව දැන් මට නිමිත්තක් පහළ වුණා කියලාවත් හිතන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස ආරමුණේ සිහිය පවත්වා ගන්නට ඕන. සෝ සතෝ වාසසති සතෝ පසසති කියන උපදේශයට අනුව සිහියෙන් ආස්වාස ප්‍රස්වාස දෙකම හිමි කර ගන්නට ඕන. තවත් දුරට ඒ පේන උග්ඝහ නිමිත්ත ප්‍රභාස්වරයෙන් පටන් ගන්නවා හිතේ සමාධි ශක්තිය වැඩෙනකොට. දැන් පරිකාරම සමාධි අවස්ථාවේ නීවරණ තියෙනවා. හැබැයි නීවරණ කර්මයක් විස්කම්බනේ මේ තදංග වශයෙන් යට වෙලා. නමුත් තාදුරට ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිට සමාධිමත් වෙනකොට උපචාර සමාධියේ පහළ වෙනවා. උපචාර සමාධි කියන මේ අවස්ථාවේ පංච නීවරණ විස්කම්බනේ වෙනවා. ඒ නිසාර එනිමින් තිබුණු උග්ඝහ නිමිත්ත ඊ타මාත්ම පැහැදිලි ප්‍රභාස්වර තත්ත්වයටපත් වෙනවා. ඒ හරියට දිලිසෙන කැඩපතක් වගේ. එහෙම නැත්නම් තා පිරිසුදු පුළුන් ගොඩක් වගේ. දිලිසෙන සුදු පාට පුළුන් ගොඩක් වගේ. සුදු පාට වලාකුලක් වගේ. සුදු පාට සඳ මණ්ඩලක් වගේ. සුදු පාට අවකාශයක් වගේ. එක එක්කෙනාගේ සංඥාවට අනුරූපව ඒ ප්‍රතිභාග නිමිති පහළ වෙනවා. සමහරට ඉදී පාට හවඩියක් වගේ. සුදු මල් වට්ටියක් වගේ. නැත්තම් මුතු කැට මැණික් කැට වගේ. මුතු වැලක් මැණික් වැලක් වගේ. කරු පැටවාගේ උනේ නොඑක් ආකාරයෙන් ප්‍රතිභාග නිමිත්ත පහළන හැබැයි බොහෝම පැහැදිලි. ඒ වෙලාවට හිත කොහෙවත් විසිරියන්නේ නැහැ. ඒ වෙලාවට හිත හරියම සාන්තයි. ශරීරේ නොදැනී යනවා. ශරීරයේ පස්සද්ධියෙන් පිරීලා, ශරීරයේ ප්‍රීතියෙන් පිරීලා. ඒ වගේම ශරීරයටත් හිතටත් පුදුමාකාර සනුසමක් සැපයක්. මේ වාගේ ලක්ෂණ සියල්ලම ඇති වෙනවා මේ ප්‍රතිභාග නිමිත්ත පහළවන උපචාර සමාධි අවස්ථාවේ. හැබැයි යෝගාවචරයා ඒ උග්ඝහ නිමිත්ත ගැනවත් ප්‍රතිභාග නිමිත්ත ගැනවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මට නිමිත්තක් පහළ වුණා මගේ හිත දැන් හරිම දියුණුවේ වෙන අයට වාග ලැබෙන්නේ මට තමයි මෙහෙම ලැබෙන්නේ කියලා හැඟීම් ආවොත් ඒක සංවර කරගන්නට ඕනේ. එimhe හැඟීමක් ආවොත් ඒක වහාම පිරෙනවා. ඒ සමාධි නිමිත්ත වැටෙනවා. එimhe හැඟීමක් නැතුව සාන්තව ඉවසීමෙන් යුතුව සිහියෙන් යුතුව භාවනාව යෙදෙන්නට ඒ පටිභාග නිමිත් අවස්ථාව හොඳට වෙනමින් තියෙනකොට එපමණකින් දිහා ලැබුණා නෙමෙයි. ඒක වැඩි වේලාවක් පවත්නාසේ ස්ථිර කරගන්නට ඕන. ස්ථිර කර ගැනීම සඳහා නැවත නැවත අදිෂ්ඨාන කරමින් වැඩි වේලාවක් පවත්වා ගන්නට ඕන. වැඩි වේලාවක් පවත්වා ගැනීමේදී තමාගේ අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියා වදාළ පරිද්දෙන් සිහිය නාසිකාග පිහිටියා වගේම මේ ප්‍රතිභාග නිමිත්තද නාසිකාගට සමීපව එනවා. සමාරේට මුළු මුහුණම වැහුණා වගේ දැනෙනවා. සමාට මුළු කාමරයේම කුටියේ එහෙම් පිටින්ම සුදු පාටෙන් වැහුණා වගේ දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ ප්‍රතිභාග නිමිත්තෙහි සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස දෙක ගැන අවධානය පිහිටුවාගෙන සිහියෙන් බලාන සිටිය යුතුයි. නැවත නැවත ප්‍රතිභාග නිමිත්ත නැති වුණොත් අදිෂ්ඨාන කළ නැවත නැවත ගන්නට ඕනේ. විනාඩි 20, විනාඩි 30, විනාඩි 40, විනාඩි 50 පැය කොහොම කාලේ වින් කර කර මේක බලන්නට ඕනේ, මෙනෙහි කරන්නට ඕනේ. දැන් සමාධි ශක්තිය හොඳට පිහිටියන් පස්සේ අදිෂ්ඨාන කරන්න ඕන, ආවර්ජනා කරන්න ඕන ප්‍රථම අධ්‍යානය. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන අර්පණාව පවතිවා පිහිටාවා ලැබේවා කියලා හිතනකොටම සමා අර මුලින් තිබුණු උපචාර සමාධියට වඩා සිය ගුණයකින් ප්‍රණීත වූ චිත්ත සමාධිය ශෙනිකව ලැබෙනවා. ඒ ශෙනිකව ලැබෙන්නේ පළමුවෙන් ලැබෙන සමාධිය ඒක චිත්තක්ෂණිකයි. එක චිත්තක්ෂණයයි තියෙන්නේ. චිත්තක්ෂණ දෙකක්. හැබැයි නැවත නැවත නැවත ආවර්ජන කර කර ඒ ප්‍රථම ඥාන සමාධියටමපත් වෙන්නට ඕන. එහෙම විනාඩි 30ක් විනාඩි 45ක් පැයක් අදිෂ්ඨාන කර කර ප්‍රථම ඥානෙ නැවත නැවත නැවත සමාදින්න ඕන. ඒ සඳහා තමයි ආවර්ජන කරන්න ඕන. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන අර්පණාව පහළ වේවා. සමාධිමි ඔය වගේ හිතවිලි පහළ කරනකොට අයමත් අයමත් ඒ අර්පණ ලැබෙනවා. මුලින්ම අර්පණාව වශී කරනු ලබන්නේ ආවර්ජනාවෙන් පමණයි. ආවර්ජනාවයි සමාපජ්ජනය. අදිෂ්ඨාන වුට්ටාන පච්චවේක්කනා කියන මේ වශීතා තුන භාවිතා කරනු ලබන්නේ හොඳට ප්‍රගුණ වුණාමයි. ඊළඟට දැන් ඉතින් හිතූ කෙනෙහි ප්‍රතිභාග නිමිත්ත ලැබුණ මේ පහල කරගන්න පුළුවන් හිතූ කෙනෙහි ඒ ප්‍රථම ධානය අර්පණයටපත් වෙන්න පුළුවන් වුණාම අර අදිත්‍යාන ගොට්ටාන පච්චවේකන තුනක් කරන්නට ඕන. අදිත්‍යාන කියන්නේ මම මෙච්චර වෙලාවක් මේ විනාඩි 5 මේ විනාඩි 10 මේ විනාඩි 15 ආදි වශයෙන් වෙලාව නියම කරගන්නවා සමාධියට. ගොට්ටාන කියන්නේ මම මෙච්චර වෙලාවකින් අවදි වෙනවා. සමාධිය නැගීටි සිටිනවා. ඊළඟට ඒ විදිහටම ආවජ්ජන සමාපජ්ජන අදිත්‍යාන ගොට්ටාන හතර පුරුදු නම් පස්සේ තමාගේ අර පටිභාග නිමිත්ත ආලෝකය භවාංගයට හෘදේ වස්තුවට යොමු කරලා ධානාංග පහ ප්‍රතිවීක්ෂා කරනවා. ධානාංග ආවර්ජනාව වෙනයි ධානාංග ප්‍රතිවීක්ෂා වෙනයි. ධානාංග ප්‍රතිවීක්ෂාව කරන්නේ ඒ වෙලාවේ ඒ අර්පණා සිටේ පැවති විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව වෙන වෙනම ඉතින් බලන්නට ඕනේ. එතකොට ඒ ධානාංග ප්‍රතිවේක්ෂා කළ අයමත් අයමත් අර ධානයේ නැවත නැවත ආවර්ජනා කරමින් සමාදින්න සියවර දහස්වර හරි ඊයෙදෙන්නට ඕන. සමාට එක ආසනයකදී ලැබුණා ඊළඟට දෙවනි ධානය ගැන හිතන්න පුළුවන්. එහෙම හිතන්නේ නැතුව ප්‍රථම ධානයේ වැඩි වාර ගණනක් සමවැදී සමවැදී ප්‍රගුණ කරගන්නට ඕන. ඒ මක් නිසාද ඒක යත් කිච්චකං යදිච්චකං යාව කිච්චකං සමාපජ්ජතිපි උත්ථාතිපි කියන දේශනාවට අනුව යම් තැනක යම් ඉරියව්වක යම් විටක හිතුණු හිතුණු වෙලාවේ සමාදින්ද ඒ ප්‍රගුණ වෙන්න ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය සඳහා පරිකාරම කරන්නේ. ඉතින් මේ විදිහට දෙවෙනි ධ්‍යානය සඳහා පරිකාරම කිරීමේදී මුලින්ම ලැබුණා වූ ප්‍රථම ධ්‍යානයට සමවැදී ඒ ප්‍රථම ධානයෙන් නැගී ඒ ධානාංග ප්‍රතිවේක්ෂා කරලා එයින් විතර්ක ਵਿਚාර දෙකේ තියෙන ඖදාරිකත්වයේ සිහි කරන්නට විතර්ක ਵਿਚාර දෙක නීවරණයන්ට සමීපයි විතර්ක ਵਿਚාර දෙක ඉලිප්පෙන සුළුයි කලබලකාරී සුළුයි එනිසා විතර්ක ਵਿਚාර දෙකින් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධානාංග තුන සාන්තයි ප්‍රණීතයි ඒ ධානාංග තුنين යුක්ත වූ ද්විතිය ධාන අර්පණාවට සමවදිමි ධ්‍යාන අර්පණාමට ලැබේවා කියලා හිතාගෙන අයමත් අර ආනාපාන සති පටිභාග නිමිත්ත සිත පිහිටුවාගෙන භාවනා කරමු. මෙසේ භාවනා කිරීමේදී අර ප්‍රථම ධ්‍යානයට වඩා ඉතාමත්ම ප්‍රණීත ප්‍රීතිං කිරි ඉතිරි යන අති ශාන්ත වූ අති ප්‍රණීත වූ අර්පණාවක් ලැබෙනවා. ඒ අර්පණ ලැබිච්ච ගමම්ම ධානාංග ප්‍රතිවේක්ෂා කරන්නේ අයමත් අයමත් ඒ අර්පණාට සමාදින්න ඕන අදිෂ්ඨාන කරගෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රීති අධ්‍යාන අර්පණා ලැබේවා කිය කිය හිතමින් නැවත නැවත සමාදින්න. එසේ සමාදීම වැඩි කරගත්තන් පස්සේ තමයි අදිෂ්ඨාන වුට්ටාන පච්චවේක්ෂණා කියන මේ වසීතා තුන පුරුදු කරන්නේ. ඒ වසීතා පහෙම ප්‍රගුණ කරගෙන අර ප්‍රථම වගේ කැමැති විටක කැමැති තැනක කැමැති ඉරියව්වකදී ඒ ද්විතිය ධ්‍යාන සමාදින්න පුළුවන් හැටියටම ප්‍රගුණ කරගන්න වශී කරගන්න. එසේ වශී කරගෙන ගිහිල්ලා තමයි නැවතත් තුන්වෙනි ධ්‍යානය සඳහා පරිකාරම කරනු කැමතිනම් ඒ ද්විතිය ධ්‍යානයේ තියෙන ප්‍රීතිය ඖදාරිකත්වයේ සිතන්න ඕනේ. මේ ප්‍රීතිය විතර්ක ਵਿਚාරයන්ට ආසන්නයි. මේ ප්‍රීතිය ඉලිප්පෙන සුළුයි කලබලකාරී සුළුයි ඔදවැඩෙන සුළුයි එනිසා ප්‍රීතියෙන් තොර වූ නිෂ්ප්‍රීතික සුඛයත් ඒකාග්‍රතාවත් ශාන්තයි ප්‍රණීතයි නිෂ්ප්‍රීතික සුඛේකාග්‍රතාව සහිත ත්‍ෘත්‍ය ධාන අර්පණාවට සමවදෙමි ත්‍ෘත්‍ය ධාන අර්පණාව මට ලැබේවා අදිෂ්ඨාන කරගෙන අයමත් ආනපාන පටිභාග නිමිත්ත සිට පිහිටුවාගෙන භාවනා කරනවා ඉතින් දැන් ධාන දෙකක් ප්‍රගුණ බැවින් ඒ යෝගාවචරයාට වැඩි වේලාවක් නොගෙල්ලා අර නිෂ්ප්‍රීතක සුඛ ඒකාග්‍රතාව සහිත ත්‍ෘත්‍ය ධාන අර්පණාව ලැබෙනවාමයි හැබැයි ලැබිච්ච ගමම්ම ඒක වෙනස් වෙනවා. නමුත් ඊළඟට නැවත නැවත ආර්ජනා කරමින් සමාදින්න නැවත නැවත සමාධි සමාධි අර මුලින් වගේම ආවර්ජන සමාපර්ජන දෙකත් වැඩියෙන් කරලා අදිඨාන ගුට්ටාන පච්චවේකන තුනට අනුව වශී කරනවා. ඒක හොඳට වශී භාවයට පමුණවාගෙන ප්‍රථම අධ්‍යාන ද්විතිය අධ්‍යාන වගේම කැමැති විටක කැමැති තැනක කැමැති ඉරියව්වක සිතූ සිතූ කෙනෙහි සමාධින්ද ප්‍රගුණුණාට පස්සේ තමයි සතරවෙනි ධානය සඳහා පරිකර්ම කරන්න. සතරවෙනි ධානය සඳහා පරිකර්ම කරනු කැමැති යෝගාවචරයා විසින් තුන්වෙනි ධානයේ තියෙන නිෂ්ප්‍රීතක සුඛ වේදනාවේ ආනදීනව සීකරන්නට මේ සුඛ වේදනාව ප්‍රීතියට ආසන්නයි. සුඛ වේදනාව රාගයට ආසන්නයි. නිසා සුඛ වේදනාව ආදීනව සහිතයි. උපේක්ෂා වේදනාවත් ඒකාග්‍රතාවත් ඇති මිත්‍යා ධානයේ පැවති සුඛ වේදනාව, <clears throat> නිෂ්ප්‍රේතක සුඛ වේදනාව, ඒ ආදීන වශයෙන් සැලකලා සුඛ වේදනාවෙන් තුර උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානයේ තෘතිය ධානයට වඩා සාන්තා ප්‍රණීතයි කියන එක නුනින් තේරුම්ගෙන මේ ඉරියව්වේදී ඒ උපේක්ෂා ඒකාග්‍රතා චතුර්ථ ධානාර්පණාව පහළ වේවා ලැබේවා කියලා හිතාන ආනාපාන සතිය ප්‍රතිභාග නිමිත්තානුව මෙනෙහි කරමු. සැබවින්ම ස්වල්ප වේලාවක් තුලදී ඒ විචාරකයක් නැති ਵਿਚාරයක් නැති ප්‍රීතියක් නැති සුඛයක් නැති උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානාර්පණාව අර්පණාගත වෙනවා. ඒකට නැවත නැවත සමවැදී සමවැදී හොඳට ප්‍රගුණ වලට පස්සේ ආවර්ජන සමාපච්චන අදිඨාන වුට්ඨාන පච්ච වේකන කියන අවස්ථා හතරෙන් පහෙන්ම වශීබාට පමුණවා ගන්න. ඒ තෘත්‍ය ධානය ඉක්මවා චතුර්ථ ධානයේ සමවැදීම සඳහා පරිකාරම කරන යෝගාවචරයාට චතුර්ථ ධාන උපචාරයේදීම ආස්වාස ප්‍රස්වාස රැල්ල නවතිනවා. නිරුද්ධ වෙනවා. චතුර්ථ ධානයේදී රූප ආස්වාස ප්‍රාස්වාස පවතින්නේම නැහැ. ශූන්‍ය වශයෙන්වත් පවතින්නේ නැහැ. එනිසා තමයි චතුර්ථ ධානයෙන් එහාට තියෙන ධාන සියල්ලම ආනෙන්ජ සමාපatti කියන්නේ. තමා කැමති තාක් වේලාවක් අදිෂ්ඨාන කර කර ඒ ආස්වාස ප්‍රාස්වාස නැතිව ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත සෑම අවස්ථාවකට වඩාමත් ප්‍රභාස්වරව පවත්න බැවින් ඒ ප්‍රභාසර වූ ආනාපාන සති පටිභාග නිමිත්තේ සිට පිහිටුවාගෙන සමාපත්තියෙන් ගත කරනවා. ඉතින් මේ සමාපත්තියත් අගට ධානාංග ප්‍රතිවීක්ෂා කරනවා. මෙන්න මේ විදිහට ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් යෝගාවචරයට පුළුවන් වෙනවා රූපාචර ධාන හතරම උපදවන්න. හැබැයි මේ ධාන හතර උපදවා ගැනීම මුලින් අපහසු වෙන්න පුළුවන්. ඒ අපහසු වෙන්නේ හේතු තමයි සොයා ගන්නට ඕනේ. විශේෂයෙන්ම ශාරීරික සෞඛ්‍ය අවශ්‍යයි. ශරීර සෞඛ්‍ය ඇතොත් තමයි මේවා කෙරෙන්නේ. එකක් කියවන්නේ දසපාලි බෝධයන්ගෙන් එකක් නිකන් ආබාධෝ කියන එක සුවල්කාරී ආබද ආපදාවක් තියෙනවා නම් අසනීපයක් තියෙනවා නම් පාදාවක් තියෙනවා. අනිත් සියල්ලට වඩා බාධාව තමයි නීවරණ පහ. මේ නීවරණ පහ තමයි අපි ජය ගන්නට ඕනේ මුල් අවස්ථාවේදී. මේ මුලින්ම බොහෝ දෙනාට අපහසු වන්නේ නීවරණ පහ සිවුම් වශයෙන් අපේ සිත වට කරගන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ අපව හවට්ටනවා. නොඑක් විදියෙන් මුහුණු වරින් එනවා හවට්ටනවා. ඒ කියන්නේ භාවනා කරගෙන යනකොට මුලින්ම ඇති වෙන්න පුළුවන් සමාට තීන මිද්ද. තීන මිද්ද ඇති වෙන්න පුළුවන් නිදිමා කියන. ඔය නිදිමතාම හිත පාලනය කරගන්න බැරි වෙනවා. ඒක එක්තරා නීවරණ. අනික් කාරණේ තමයි උද්දච්චය. ওই දෙක බොහෝ සෙයින් ඇතින උද්දච්ච කියන විසිරියාව. එතකොට වික්ෂේපයයි ඔය ලීන භාවයයි. මේ දෙක තමයි යෝගාවචරයට තදින්ම බාධා කරන්නේ. භාවනා කරුණු කැමති යෝගාවචරයෙකුට කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක ඕලාරික වෙන්නේ නැහැ. නික්කම්ම ප්‍රතිපදාවට උරදී ලාදී ගත කරන බැවින් ඒ දෙක ඕලාරික වෙන්නේ නැහැ. හැබැයි සිවුම් වශයෙන් එනවා. සිවුම් වශයෙන් එනවා කාමච්ඡන්ද ව්‍යාපාද දෙක. ඕලාරික වශයෙන් එන්නේ මෙන්න මේ වික්ෂේපයයි කීනිමිද්දයයි. මේ දෙක තමන් ගාක් දුරට අපට බාධා කරන්නේ. ඒක නිසා හොඳට සිහිය පාවිච්චි වෙන්න ඕනේ තමාගේ සිතේ නීවරණ පහළ නොවන්නට. සිහියෙන් ඉන්නවා නම් කොයි වෙලාවකවත් නීවරණින් නැහැ. ඒ සිහිය මැඩ පවත්වාගෙන සිහිය අභිභවාගෙන යනවා මේ නීවරණ පහ. ඒ සඳහා දැඩි උත්සාහයෙන් මේ සිහිය පාවිච්චි කරන්නට ඕනේ. සිහිය පාවිච්චි කිරීමට ඇති එකම පිළිවෙත තමයි මානසිකාරය. දැන් අපි සිහි කරගෙන හොඳට හිතියාට මේ සිහිය කියන එකත් ඇත්තට ශනයක් ශනයක් පාසා බින්දෙන ඡයසික ධර්මයක්නේ. ඒ ශනයක් ශනයක් පාසා බින්දෙන ඡයසික ධර්මයේදී අර කුසල විචාරකයන් යුතුව මානසිකාර වේගය වැඩි කරන්න ඒක තමයි අර ගණන, අනුබන්ධන, කුසන, තපන, සංලක්කන මේ වචන වලින් කියවෙන්නේ. දැන් අපි ගණන් කිරීමේ ආරම්භයේදී ආශ්වාස ගන්නකොට ආශ්වාස රැල්ල හැපෙන තැන අරමුණු කරගෙන ආශ්වාස නිමිත්ත ආශ්වාස 1යි 1යි 1යි 1යි 1යි කියලා කීපවරක් ගණන් කරගන්න. අර එකම ගාන කීපවරක් හිතන්නේ මක් නිසාද? සතිය අවදීන් තියාගන්න. සතිය නොබිදී තබා ගන්න. ඊළඟට ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 1 1 1 1 කීප ශරයක් හිතෙනවා. එතකොට ප්‍රශ්වාස හුස්ම රැල්ල නිමවන තුරුම අතරක් නෑර අර කුසල විතර්කයෙන් මනසිකාර කරන්නට ඕනේ. එතකොට සිහිය අමතක වෙන්න වෙලාවක් නෑ. සිහිය අවදීන් සිටිනවා. මේ වගේම ගණන් කිරීම එකේ සිට 8 දක්වා ගණන් කරන්න පුළුවන්. ඒ 10 දක්වත් පුළුවන්. විසුදු මාර්ගය හැටියට තවත් මේට වඩා සියුම් ලෙස ගණන් කරන්න තියෙනවා. ඒ කෙසේ නමුත් ගණන හෝ අර හුස්ම රැල්ල හෝ මෙනෙහි කිරීම අතරක් නෑර පැවැත්විය යුතුයි. සමහර විට එක හුස්ම රැල්ලක් ගණන් කරනකොට එකයි කියලා නවතිනවා. ඉතින් තමන් බලාගෙන ඉන්නවා වගේ හිතෙනවා. නමුත් ඒ තා සෙනෙකින් හිත විහිදී පිටස්තර දුවනවා. ඒක තමයි වික්ෂේපය කියන්නේ. මේක නිසා ඒ ගණනාhari අනුබන්ධනා වශයෙන් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීම හරි කරනකොට අතරක් නෑර සාන්තව ඉක්මන් නොවේ ප්‍රමාණ නොවේ පැටලෙන්නේ නැතුව මෙනෙහි කරන්නට ඕන. දැන් ආස්වාසේ ප්‍රාස්වාසේ කියන වචනේ මෙනෙහි කරනවා නම් ආස්වාසේ මුලපටන් ආස්වාසේ අවසාන වෙනතුරු ආස්වාස ආස්වාස ආස්වාස ආස්වාස ආස්වාස හිමින් කීප සැරයක් හිතන්නට ඕනේ. දැන් වචනෙන් හිමින් කිව්වට හිතින් වේගෙන් හිතුවට කමක් නැහැ. හිතින් වේගෙන් කියන්නේ හිතේ හිතේ මුළු ශක්තියම ඇතුළු හිතුවට වරදක් නැහැ. ඒතකොට සිහිය අවදියෙන් තියෙන්නේ. සිහිය අවදියෙන් කියනකොට නීවරණ එන්නේ නැහැ. මෙන්න මේක ඉතා වැදගත් මේ මතක තබා ගත යුතු කාරණයක්. ඒ කියන්නේ මේ සිහිය අවදියෙන් තබා ගැනීමට අපි මිනිහි කිරීම හොඳට ශක්තිමත් කරන්නට ඕනේ. දැන් අපි හඬ නගා යම් කිසි දෙයක් සත්‍යයනා කරනවා කියලා හිතමු. හඬ නගා සජ්ජායනා කරනවා වගේ සිතින් හඬ නැගෙන්නේ නැතත් හිතින් වේගයෙන් ඒක සිහි කරන්නට එතකොටයි අපේ හිතේ නීවරණ නැතුව අවදියෙන් සබා ගන්න පුළුවන් සිහි. ඒ සිහි අවදියෙන් කියනවා නම් පංච නීවරණ නැමැති සතුරන් අපව යට කරගන්නේ නැහැ. පංච නීවරණයන් එන්නේ නැත්නම් අපට එකම ආසනයේදී පුළුවනි ඔය කියන උග්ගා නිමිති ප්‍රතිභාග නිමිති එවාගේම ප්‍රථම ධානාදී අර්පණ උපදවන්න පුළුවන්. ඉතින් අපි දික් සසරදී මේවා අනන්ත ජාතිවල කරලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලවලක් මේ වඩලා තියෙනවා. ඉතින් බුද්ධෝත්පාද කාලය අපට අංග සම්පූර්ණ උතුම් සීලයක් ඇති බැවින් සීලස්කන්ධයක පිහිටා සිටින බැවින් සැබෑ සම්මාදිට්ඨිය ඇති බැවින් සති සමාධි ඥාන ඇති බැවින් අබුද්ධෝත්පාද කාලයට වඩා මේ කාලෙදී අපට මේක වඩන්න පුළුවන්. <clears throat> මේ වඩන්න අපට නැහැ කියලා කවදාකවත් සිහිනකින්වත් නොසිතිය යුතුයි. මේ වඩන්න පුළුවනි. මේකට අවශ්‍ය ගුරු උපදේශත් අපේ උත්සාහයත් තමයි අවශ්‍ය වන්නේ. ඒක නිසා පංච නීවරණයන් තේරුම් අරගෙන පංච නීවරණයන් හිතේ පහළ නොවන ඇටියට සිහිය පිටුවාගෙන මේ භාවනා වැඩිම කළ යුතු වෙනවා. අනික් කාරණය මේ භාවනා වැඩිීමේදී මීට පෙර අපේ විපස්සනා භාවනාවත් එක්ක සංසන්දනය කරමින් යුගනත් වශයෙන් වැඩි උක්‍රමයක් කවුරුත් පුරුදු කළා තියෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කිරීමේදී සත්‍යයක් ඇහුනොත් ඇහෙනවා ඇහෙනවා මෙනෙහි කරනවා. වේදනාවක් දැනුනොත් වේදනාවක් වේදනාවක් මෙනෙහි කරනවා. හිත විසිරී ගියා නම් සිත විසිරෙනවා සිත දුවනවා මෙනෙහි කරනවා. නමුත් මේ කියන සමත භාවනානු යෝගයේදී ඒ විපස්සනා කිසිවක් නොකළ යුතුයි. ඒ විපස්සනා වශයෙන් අනුපස්සනා මෙනෙහි කරන්න ගියොත් ආනාපාන සති සමාධියට කාලය මදි වෙනවා. ඒ ප්‍රමාද වෙනවා. සමාත අවුරුදු ගාණක් ගියත් සමාධියක් ලැබෙන්නේ නැති වෙනවා. හේතුව විපස්සනා කළ යුතු අරමුණු බහුලයි. දොරටු 6කින්ම අපට අරමුණු ලැබෙනවා. ඇහැට පේන අරමුණු, කනට ඇහෙන ශබ්ද අරමුණු, එවාගේම ගන්ධ අරමුණු, රස අරමුණු, ස්පර්ශ අරමුණු, සිතිවිලි අරමුණු, නොඑක් දේවල් අපට එනවා ගලාගෙන එනවා. ඒවා එකින් එකට අනුපස්සනා කරන්න ගියාම මේ සමත භාවනාවෙන් ලැබෙන්නේ තියෙන ඒකාග්‍රතාව නොලැබී යනවා. ඒ අනුපස්සනා කිරීමේ අවස්ථාව ඉදිරියට තියෙනවා. ආනාපාන සතියෙන් ධ්‍යාන හතර ලබාගෙන තවත් කැමතිනම් ඉදිරියට තියෙන ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරගෙන විදර්ශනාවට හැරෙන්න පුළුවන්. එතකොට ඒ ඇහෙන පේන දේ පමණක් නෙමෙයි මුළු පංචස්කන්ධේමත් බාහිර සීළු පංචස්කන්ධමත් අජ්ජත් බහිද්දා සීලුම නාම රූප ධර්මත් අපිට විදර්ශනාවට පහසුවෙන් ගන්න පුළුවන්. හරියට දවල් කාලේ ඉරමුදුන් වෙලාවේ ආත්පස ආලෝකයේ තියෙන වගේ අපේ සිතේ ධ්‍යාන ආලෝකයේ පුරුදු කරගත්තාම අපට සීලෝම නාම රූපයන් අතට ගත්ත නිල්ලි ගෙඩියක් වාගේ දකින්න පුළුවන්. අතේ තියෙන රේඛාවක දකින්න පුළුවන්. ඊටාම සියුම් රූප කලාප නාම කලාපව දකින්න අවස්ථාව ලැබෙනවා. නිසා දැම්මම විදර්ශනා කිරීම අවශ්‍ය නැහැ. දැන් තියෙන්නේ ඒ සෑම අරමුණක්ම ප්‍රතික්ෂේප කරලා ඒ ඇහෙන පෙනෙන දැනෙන හැම අරමුණක්ම ගණන් ගන්න නැතුව අපේ සතිය මනාව පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි හිත ඒකාග්‍රතාවට සමුනවා ගැනීම. මේ කිතාවදගත් කාරණයක්. දැන් බොහෝ යෝගාවචරයන් වහන්සේලාට ඒ විදර්ශනා ක්‍රමයේ ප්‍රගුණ වී ඇති බැවින් නිතරම ඒ පැත්තට හිත නැමෙනවා. ආස්වාස ප්‍රස්වාස කරද්දි මෙනෙහි කරද්දි අර විදර්ශනාවට හිත වැටෙනවා. අපි ඒකෙන් වෙන් කර ගන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ උපදේශ වශයෙන් දීලා තියෙනවානේ. කැමැති කැමැති වෙලාවක කැමැති කැමැති අරමුණක් ගන්න යෝගාවචරය සමර්ථ යුතුයි. ඒකනේ කැමැති කැමැති භාවනා කමඨහනකට යෙදෙන්න සමර්ථ යුතුයි. එකක් පොදු කරලා ඒකෙම පතිත වීම නෙමෙයි. අවශ්‍ය වෙලාවට ඒක ගන්නවා. අවශ්‍ය වෙලාවට තවත් කමඨහනක් ගන්නවා. ඒ විදිහට හැම කර්මස්ථානයකම ප්‍රගුණත්වය ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා රාහුල ස්වාමීන් වහන්සේට කර්මස්ථාන හතක් උගන්වුවේ මේගේ ස්වාමීන් වහන්සේට කර්මස්ථාන පහක් උගන්වුවේ ඒ යෝගාවචරයට ඒ ඒ කමඨාන අවශ්‍යයි. හැබැයි ඒක කලවම් වන්නේත් නැහැ. එකක් කණුවේට ඒක පමණයි. අනික කලවම් වෙන්නේ නැහැ. අන්නේ විදිහට අපි පුරුදු වෙන්නට ඕනේ අපට ප්‍රගුණ වී තියෙන විපස්සනා භාවනාව ඒක නැවත අවස්ථාවක කරන්න ලැබෙනවා. දැන් තියෙන්නේ මේ සමත වශයෙන් මෙහි දියුණු බලාපොරොත්තු වීමයි. එතකොට මෙන්න මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාවේ අනුපිළිවෙලින් මේ විදිහට වැඩුවා නම් යථා බුද්ධේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශෝ පරිද්දෙන් මේ ආනාපාන සතිය වැඩුවා නම් ආනාපාන චතුර්ථ ධානයෙම ලබන්න පුළුවන්. ඉතින් ආනාපාන චතුර්ථ ධානයෙන් නවතින්නේ නැහැ. දැන් අද මේ පවත්වාගෙන කමඨාන් පෙළේ පරමාර්ථය සියලුම අර්පණා කර්මස්ථාන ප්‍රගුණ කිරීම. ඒක යෝගාවචරයාට එක්තරා ධ්‍යාන ක්‍රීඩාවක් වගේ දැනෙන්න පුළුවන් ඉදිරියට. ඒ කියන්නේ දැන් මේ කමඨාන් පෙළ අපට ලබා දී වදාළ ඒ ගුරුමරාට පා අවුචිත්තලපබ්බත ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය ස්වාමින් වහන්සේ උපදෙස් දෙන්නේ යෝගාවචරයන්ට ආනාපාන චතුර්ථ ධානයේ වඩලා ඒක හොඳට ප්‍රගුණ කරගත්තන් පස්සේ ද්වක්ඛින්සාකාරයට හැරෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ද්වක්ඛින්සාකාරය බලන. ඊළඟට තමාගේ අට්ටික පංජරයේ දෙන දෙස අරමුණු කරගෙන ඇටසැකිල්ලෙහිලා පටික්කෝල මනසිකාර ප්‍රථම අධ්‍යාන උපදවන. ඒක හොඳට ප්‍රගුණ කරගත්තන් පස්සේ ඒ පටික්කුල මනසිකාරය අත්හැර දාලා ඒ අට්ටික සංඥා අට්ටික පංජරයෙහි ඕදාත වර්ණය අරමුණු කරන ඕදාත වර්ණය අනුමු කරගෙන ඊළඟට තමාගේ අට්ටික පංජරයෙන් ඕජාත ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ නැහැ ඒක නිසා බාහිර පුද්ගලයන්ගේ ඒ අට්ටික පංජර අරමුණු කරන ඉතින් 10 දිනෙකුගේ විතරයටත් වැඩි හරි පිරිසකගේ ඇට සැකෙල්ල දෙපතුලේ පටන් ඉෂ දක්වා බලමින් ඒ තමන්ගේ ඇටසැකිල්ලත් ඒ අනිත් ඇටසැකිලිත් එක්කාසු කළ හිතින් ඉදිරි පිටට අරගෙන ඕදාත කසිනේ වඩනවා ඕදාත ඕදාත ඕදාත ඒ වැඩිීමේදී මුලින්ම උග්ඝා නිමිත්ත පහළ වෙනවා දැන් මුලින් යෝගාවචරයා චතුර්ථ ධානලාභී බැවින් ඒක පහසු වෙනවා නැවත ස්වල්ප වේලාවකින් එකම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොටගෙන ආනාපාන සතියේ මෙන්ම ධ්‍යාන හතරක් අනුපිළිවෙලින් වර්ධනය කරනවා වඩනවා. එයින් නවතින්නේ ඊළඟට යෝගාවචරයා මෛත්‍රී කර්මස්ථානයට හැරෙනවා. <clears throat> මෛත්‍රී කර්මස්ථානයේ තියෙනවානේ ධ්‍යාන තුනක් තුනක් බැගින් උපදවන්න සීමා සම්භේදේ කරලා සීමා සම්භේදේ කළ ධ්‍යාන සියල්ල මෛත්‍රී ධ්‍යාන ඕදිසෝ අනෝදිසෝ වශයෙන් වඩනවා. ඒක සියල්ල සම්පූර්ණ කළ කැමැතිනම් කරුණා බ්‍රහ්ම ජීරණියට එයින් ධ්‍යාන තුන තුන. ඊළඟට මුදිතා බ්‍රහ්ම විහරණයටත් එයින් ධ්‍යාන තුන තුන. උපේක්ඛා බ්‍රහ්ම විහරණයටත් එහි හතරවෙනි ධ්‍යානෙ. මේ බ්‍රහ්ම විහාර භාවනාවෙන් කර්මස්ථාන සම්පූර්ණ කරනවා. <clears throat> අර්පණා කර්මස්ථාන. <clears throat> ඊළඟට අසුභ කර්මස්ථානටත් හැරෙනවා. ඒ කියන්නේ උද්දුමාතකාදී අවිඥානික අසුභ ප්‍රථම ධ්‍යාන 10 උපදවනවා. තවත් දුරට යෝගාවචරයාගේ හිතේ ශක්තිය ඇතොත් වර්ණ කසින වශයෙන් කසින වඩනවා. ඒ වගේම බුහුත් ප්‍රකාශන වඩනවා. ආලෝක ප්‍රකාශන ආකාශ ප්‍රකාශන මේ විදිහට අනුපිළිවෙලින් සියලුම කර්මස්ථාන අර්පණා කර්මස්ථාන 30ම ප්‍රගුණ කරගන්නට පුළුවන් වෙනවා. තවත් දුරට අරූප සමාප්‍රත්‍යයට හැරෙන්නත් උපදෙස් ලැබෙනවා. ඉතින් මේ විදිහට සියලුම සමත භාවනාව නිම කළයින් පස්සේ යෝගාවචරයාට උපදෙස් දෙන්නේ ධාතු කර්මස්ථානෙ ගැන. ඒ ධාතු කර්මස්ථානයේ තුලින් ආධ්‍යාත්මික සතර ධාතු අරමුණු කොට ආධ්‍යාත්මික සතර ධාතු හා ආකාශ ධාතුව අනුව රූප කලාප වෙන් කරගන්න සමර්ථ වෙනවා. ඊළඟට බාහිර පුද්ගලයන්ගේ ඒ වගේම సంతානල සතර ධාතු මුල් කොට ඇති රූප කලාප වෙන් කරගන්න. ආධ්‍යාත්මික බාහිර රූප පරිග්‍රහණය කරලා ඊළඟට නාම ධර්මයන් පරිග්‍රහණය කරගන්න. ඇති නාම ධර්මයන් තමාගේ හුරුද වස්තුවේ හිතින් අරමුණු කොට හුරුද වස්තුවේ සිත් උපදින හැටි අරමුණු කරනවා. ඒ වගේම මේ චක්ෂුද්්වාර, සෝතද්්වාර ආදී දොරටු පහේමත් ඒ සිත් උපදින හැටි අරමුණු කරනවා. චිත්ත වීති වශයෙන් සිත් පහළ වෙන හැටි, ඒ එක එක චිත්තයක ඡායසික ධර්ම සම්ප්‍රයුක්ත වෙන හැටි ඔක්කොම බලනවා. ඉතින් මේ විදිහට බාහිර පුද්ගල సంతානවල චිත්ත ඡායසික ධර්මයන් අරමුණු කරනවා. ඒ වගේම ඒ නාම රූප දෙක සියල්ල පරිග්‍රහණය කලන් පස්සේ අතීතයටත් අනාගතයටත් ඉස යවමින් නිෂේ හැටියට අතීත අනාගත නාම රූප සියල්ල සම්පින්දණය කොට දැක ගන්නවා. නාම රූප පරිග්‍රහණය කළා එහි තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන පරිග්‍රහණය කරලා ඒ වායේ හේතුඵල සම්බන්ධතාවන් පටිච්චසමුප්පාදේ පරිග්‍රහණය කරලා එවාගේම අතීත භවය අනාගත භවය පවා බලලා මේ විදිහට තුන් කාලයටම සම්බන්ධ ස්කන්ධ පංචකය anu නාම රූප පරිග්‍රහණයක් එවැගේම හේතුඵල සම්බන්ධතාවෙන් පටිච්චසමුපාද පරිග්‍රහණයක් කළයි ඊට පස්සේ උද්‍යව්‍ය ඥානෙට හැරෙන්නේ. ඉතින් මේවා එකින් එකට එකින් එකට වඩන්නට යාමෙන් යෝගාවචරයාට පුදුමාකාර ආධ්‍යාත්මික දියුණුවක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයෙහි අපි මොනතරම් සංසාරයෙහි අතරමං වී සිටියාද අද තමයි නිවන නිවන් මඟ නියම විදිහට අපි ගමන් කරන්න කියලා තමට පුදුමාකාර සම්පාතනයක් සොම්නසක් ඇති කරගන්න පුළුවන්. එපමණක් නෙමෙයි ආධ්‍යාත්මික సంతානික 1500ක් පමණ මේ කෙලෙසුන්ගේ තදංග විස්කම්බන වශයෙන් යටපත් වීම නිසා ජීවිතය හරියට අරිහත්ත්වයටපත් වුණා වගේ නික්ලේශී ගතියක් විතර දැනෙන්න පුළුවන්. ඒ නික්ලේශී වුණා නෙමෙයි. නමුත් නික්ලේශී බාට යන මාර්ගයේ ගමන් කරන අවස්ථාවක්. ඉතින් මේ විදිහට උද්‍යාව්‍ය ඥාන භංග ඥාන ආදී අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩන යෝගාවචරයාට තමාගේ හේතු සම්පත් තිබුණා නම් ඉන්ද්‍රිය බල බොජ්ජංග මග්ගංග විෂද සුවිෂද බාට පමනුණා නම් ඒ ආනාපාන සතියෙන් ආරම්භ කරගන්නා ලද මේ සමත භාවනා විපස්සනා භාවනා අභිවර්ධනයේ වී මාර්ගඵලාභෝධින් සාන්ත නිවන සාක්ෂාත් වෙනවා. නිසයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපදෙස් දී වදාළේ මේ ආනාපාන සතිය වැඩිවීමෙන් සතිපට්ඨාන සතර වැඩෙනවා සතිපට්ඨාන සතර වැඩිවීමෙන් බොජ්ජංග ධර්ම හත වැඩෙනවා බොජ්ජංග හත වැඩිම නිසා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් වෙනවා කියන එක උන්වහන්සේ දේශනා කොට වදාළා මේ අනුව සලකා අපේ ජීවිතයෙන් ගන්න තියෙන උසස්ම ආර්ථය මේකයි කියලා තීරුම්ගෙන අපි ලබාගත් ශ්‍රේෂ්ඨ ශාසනික ප්‍රවෘජා උපසම්පදා භූමියේ පිහිටා අපට මේ ලැබුණු උතුම් කමඨහම් පෙළ අත් නොහැර දැන් ඉතින් හෙට දවසේ කමඨහම් අපි නවත්තනවා නෙමෙයි නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නිසා දිගට තමන් ඉන්න ඉන්න තැන්වල මේ කමඨහම් පෙළ වඩන්නට අපි අපේක්ෂා කරමු බලාපොරොත්තුම අදිෂ්ඨාන කරගනිමු එතකොට එයින් අප ලබාගත් බුද්ධ ශාසනයෙන් නිම ඵල නෙලාගත්තා වෙනවා එකමනක් නෙමෙයි අද කාලේ මේ ධ්‍යාන මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් අයුතු අයථා සිටිවිලි සිතනවා කතා කරනවා ඒ අයට දසාසනයේ නෛර්යාකත්වයේ වටහා දීමටත් මේක හේතු වෙනවා ඒ මොකද අපේ පූජනීය පඬිත් ස්වාමීන් වහන්සේත් පූජනීය බහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේත් මේ යෝගාස්ම ශාස්ත්‍රාණමෙති උතුම් වැඩපිළිවෙලක් පටන් ගෙන වදාලේ ශීඝ්‍රයෙන් පිරිහෙන ප්‍රතිපත්ති ශාසනය රැකගෙන ධ්‍යාන මාර්ගඵලාභයෙන් ඇති කරගෙන බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයනුයි. එනිසාය ලෞකික අපේක්ෂාවන්ගෙන් තොරව ලෝකෝත්තර පරමාර්ථයන් සිටී දරාගෙන පටන්ගත් මේ සසුන් වැඩපිළිවෙලට උරදී ලයදී ඇතුළත් වී සිටින අප සෑම දෙනාම මේ ලබාගත් උතුම් ප්‍රෝජා ජීවිතයෙන් සසුන් පිළිවෙත් ජීවිතයෙන් නෙක්ඛම්ම ජීවිතයෙන් නියම ඵල නෙලා ගැනීමට අපි විශේෂයෙන්ම අදිෂ්ඨාන තබා ගනිමු. දැන් ඒ අනුව අපි පේලියට දින 22ක් නියුතුන් වැඩසටහන ගෙනාවා. නමුත් අපේ ජීවිතාන්තය දක්වා මේ වැඩසටහන තුලින් කලනලන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද මෙතෙක් දවස් අප රැස් කරගත්තා වූ මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපatti සම්භාරය ලෝකයටම පිහිට වෙන ලෝකාල් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලයේ උතුම් බුද්ධ පූජාවක් බවට පැමිණේවා සපරියාප්තික නවලෝතුරා ශ්‍රී සද්ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් බවට පැමිණේවා අෂ්ටාදි කුජල මහා සංඝරත්නය ඉදිරියේ සංඝගත දක්ෂිනා පූජාවක් වැනි වේවා අපට මඟඵල නිවන් සඳහා උපකාර වන කල්යාණ මිත්‍ර ගුරු උතුමන් ඉදිරියේ ගුරු පූජාවක් බවට පැමිණේවා පිරිහි යන බුදු සසුන නොපිරිහි අවුරුදු 5000ක් පැවැත්මට අපේ මේ ප්‍රතිපත්තියේ ධර්ම බලයක් බාටපත් වේවා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාත වර්ගයා අපර සිව්පසෙන් අප උපකාර කොට තබා පරිලෝකීය දායක කාරකාදීන්ටත් මේ කුසල සම්භාරයේ ලොවේ ලෝතුරා සුව පිණිස වේවා ආරක්ෂක දෙවි දේවතා මඬුල්ලද මේ කුසල් අනුමෝදන් බුදු සසුනේ චිරජීවනයේට වැඩි වැඩියෙන් දේව ආරක්ෂාවද සලසා දෙත්වා පැතුම් බෝධි වලින් ශාන්ති නිවන් සුව ලබත්වා අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපට මේ නිවන් මඟ ආලෝකමත් කොට දී වදාළ අතිපූජනීය පඬිතුමා හිමියන් වහන්සේට නිරෝගී සැප බල ඇතුව අපවැනි සිය දහස් ගණන් කුල දරුවන්ට නිවන් මඟ දක්වනු පිණිස 120 වසරකට වැඩි කලක් දීර්ඝාසරේ සම්පත් ලැබේවා බුදු සසුනේ චිරජීවනයේ සඳහාම උපකාරී වූයේ මහෝත්තමයන් වහන්සේ තුතුන් ලෝතුරා බුදුබවමත් වේවා අපට මේ කමතහම් පෙළ සරලව එවාගේම පැහැදිලිව උගන්වා වදාරන අපේ පූජනීය පා අවසයාඩෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැනට තියෙන රෝගාබාධ සියල්ලම සංසිඳී නිරෝගී සැප බල ඇතු 120 වසරකට වැඩි කලක් දීර්ඝව ලැබේවා ඒ මාහිමියන් වහන්සේ දෙපැතු බෝධියකින් අමා මහ නිවන් සුව අත්පත් වේවා එවාගේම අපේ සිව්පස දාන දායකකාරකාදී සත්පුරුෂ මඬුල්ලට අවීචේ පටන් භවාග්‍රේ දක්වා තිස්සේ භූමිතල වාසීන්ට දස දිසා වාසීන්ට සමස්ත ලෝක වාසීන්ටත් මේ කුසල සම්පත්තිය අත්පත්ව ඒ සෑම දිනාටම ලොවි ලෝතුරා සූපිනිස වේවා අපේ මේ ප්‍රියශීලී සීල සබ්‍රහ්මචාරීන් වහන්සේලාට උපාසක මහත්තුරුන්ට උපකාරක සමට මේ උතුම් භාවනා කමඨාම් පිළ තව තවත් අභිවර්ධනය කර ගැනීමට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශීර්වාදේ ආයු වර්ණ සැප බල ඥාන සති සමාධි ඥාන ගුණ නුවණ තව තවත් මුදුන්පත් වේවා එමඟින් ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා ඥාන පිළිවෙලින් ඇතු අධිගම බෝධිආඥාන් සාක්ෂාත් කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු